විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයතේ දං අප්පච්ඡකතා සන්තුට්ඨිකතා පවිවේක කතා සංසග්ග කතා විරියාරම්භ කතා සීලකතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඒම රූපාය කතාය නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී අපරිපක්ඛාය මේ ගිය චේත විමුක්තියා අයං සතිය ධම්ම පරිපාකාය සංවත්තති පින්වත්නි භාවනා යෝගීන්ට ඊටාම ප්‍රයෝජනවත් වන දස කතා වස්තු කියලා විශේෂ දේශනයක් තියෙනවා රතවිනීත සූත්‍රය ආදී බොහෝ සූත්‍ර දේශනාවල දකින්නට ලැබෙනවා මේ දස කතා වස්තු කියන ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම 10ක්. අද මාත්‍රකා වශයෙන් තබාගත්තෙත් මේ දසවත් කතා වස්තු කියන 10 තමයි. මේක අරගත්තේ උදානයේ මේඝය සූත්‍රය කියන එක. ඉතින් මේ දසකතා වස්තු පිළිබඳව විස්තර කර දෙන්නට ඉස්සෙල්ලා ඒ මූලික කරුණ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ චාලිකා කියන පර්වතය අසල විහාරයක වැඩ සිටියා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේට උපපස්ථාන කළේ මේගිය කියන හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ ස්ථිර වශයෙන් උපස්ථායක තනතුරටපත් වෙන්න ඉස්සෙල්ලා නොයෙක් ස්වාමීන් වහන්සේලා වරින් වර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. මේ කාලයේ උපස්ථාන කළේ මේගිය හාමුදුරුව. දවසක් මේගිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ ජන්තු කියලා ගමක් තියෙනවා මම කැමති ඒ ගමට බින්දපාත වඩිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය එහෙමනම් කැමැත්තක් කරගන්න කියලා. මේ ගිය හාඳුරුව ජන්තු කියන ගමට පින්ඩපාත වැඩලා දානේ වළඳීම සඳහා ඒ අසල තියෙනවා කිමිකාලා කියලා ගන්තරක් එතෙන්ට වැඩම කළා. දහමල් දානේ වළඳලා ටිකක් එහාට මෙහාට සක්මන් කළා බලනකොට මෙතන ඊටාම මනස්කාන්ත තැනක්. සිහිල් සුළඟ ඒ වගේම හොඳට සෙවණ ගල්තලා ඒ වගේම වතුර පක්ෂීන්ගේ මිහිරි හඬ මල් සුවඳ මధు ගන්ධය ආදී මේ විදිහ බොහොම හොඳ තැනක්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා නම් මම මෙතෙන්ට එන්න ඕන භාවනා කරන්න කියලා කල්පනා කරගත්තා. මේ ඊටාම කෙටියෙන් මේ විස්තරේ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලුවා මෙතෙන්ට භාවනා කරන්න එන්න ලැබුණේ නැහැ. දෙවෙනි වරත් ඉල්ලුවා තුන්වෙනි වරත් ඉල්ලුවා. තුන්වෙනි වාරේ අවසර ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේ වදාළ මේගේ එහෙනම් තමන්ගේ කැමැත්තක් කරගන්න කියලා. ඉතින් මේගිය හාමුදුරුව බොහෝම සතුටෙන් කිමිකාලා කියන ගන්තරට ගිහිල්ලා භාවනාවට වාඩි වුණා. උන්වහන්සේට නොඑක ආකාර කාම විතරක ආදී කෙලෙස් ගලා හැලෙන්න පටන් ගත්තා. භාවනා කරන්නට බැහැ. ආපහු ආම විහාරයට ඇවිල්ලා මේ සේරම විස්තරය කිව්වා බුදුරජාණන් වහන්සේ. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා අපරිපක්කාය මේගිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපාකාය සංවත්ත. මේගිය නොමේරෝ චේතෝ විමුක්තිය මෝරා ගැනීම සඳහා එමනම් හිත කෙලසුන්ගෙන් මුදා ගැනීම සඳහා කරුණ පහක් උපකාර වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය, ශීල සම්පත්තිය, දසකතා වස්තු, වීරිය ප්‍රඥා කියන මෙන්න මේ කාරණා පහ. මෙයින් මේ තුන්වෙනි කාරණාව තමයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ගත්තේ. දස කතා වස්තු කිය. අන්න ඒ ගැන විස්තරයක් කර දීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් කාරණා දෙකක් වදාරනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියයි ශීල සම්පත්තියයි. ඊළඟට දේශනා කරනවා පුණජ පරම්මේ ගිය භික්ඛු මේ ගිය නැවතද මේ භික්ෂුව යායන් කතා අபிසංලේඛිතා යම් මේ කතා කොටසක් තියෙනමද අභිශල්ලේකිකා කියලා කියන්නේ කෙලෙස් ලියා දමන කියන තේරුම. කෙලෙස් ප්‍රහාණය වෙන කෙලෙස් ලියා දමන. චේතය විවරණ සප්පාය. ඒකෙන් අදහස් කරන්නේ සිත විවර කර ගැනීමට විවෘත කර ගැනීමට සැපවත් වෙන යෝග්‍ය වෙන කියන තේරුම. මේකේ අර්ථ දෙකක් ප්‍රකට වෙනවා. චිත වසාගන්නේ ආවරණය කරගන්නේ නීවරණයන්. ඒ නීවරණයන් නිසා තමයි මේ භාවනා යෝගීන්ට බොහෝ බාධා පැමිණෙනවා. භාවනා යෝගීන්ට පමණක් නෙවෙයි අනෙක් අයට ඔය නොඑක් ආකාර කුසල ධර්මයන් කර ගැනීමට ඉඩ නොදී හිත ආවරණය කර ගන්නවා මේ නීවරණ ධර්මයන්. කාමච්ඡන්ද ආදී මේ නීවරණ පහ නිතර කියවෙන කරුණ නිසා ඒ ගැන විස්තර කරන්නට යන්නේ නැහැ. අන්නේ නීවරණයන් පළවා හැරලා සිත විවෘත කර ගැනීම තමයි චේතෝ විවරණ සප්පායා කියලා දේශනා කරා. මේකේ තම අර්ථයක් තියෙනවා. චේතෝ විවරණ සප්පායා කියන මේ පද වලින් මේ සප්පායා කියන්නේ සැපවත් වූ කියන එක. සිත විවර කර ගැනීමට සැපවත් වූ කියන එක. ඒකෙන් අදහස් කරන්නේ මේ සමාධි විදර්ශනා වඩා ගැනීමට යෝග්‍ය වූ සැපවත් වූ කියන එකයි. තාවෙදීකින් මේ සමාධි විදර්ශනා භාවනා ගුණ වැඩි දියුණු කර ගැනීමට හිත කර්මන්නේ වෙන කියන තේරුම. දැන් භාවනා යෝගියෙකුගේ හිත උදාසීනකමට යනවනම් කර්මන්නේ නැහැ. හිත විසිරී යනවා නම් උද්දච්චයට යනවා නම් ඒත් කර්මන්නේ. මේ දෙකටම යා නොදී හිත සමබරතාවයේ තබා ගත්තාම තමයි මේ චේතෝ විවරණ සප්පායා කියන එකට යෝග්‍ය වෙන්නේ. දැන් ආවදයක් පණ තියාගෙන ඇවිල්ලා ලීයට ගැටුවාම මුවාස නැමිලා යනවා නම් ඒක කර්මන්නේ නැහැ. එහෙම නැත්නම් ලීයට ගැටුවාම කඩතුලියලා කැඩිලා යනවා නම් ඒත් කර්මන්නේ නැහැ. ලීයට ගැටුවාම කැඩෙන්නෙත් නැතුව නැහෙන්නෙත් නැතුව ඔරොත්තු දෙනවා නම් ඒ ආයුධේ කර්මන්නේ. අන්න ඒ වගේ සිත උදාසීනකමටත් යන්නේ නැතුව විසරණ පැත්ත උද්ධච්ච තත්වයටත් යන්නේ නැතුව හොඳට හිත සමතාවයේ සමබරතාවයේ පිහිටවා ගැනීමට උපකාර වෙන කියන එක තේරුම තමයි මේ චේතෝ විවරණ දප්පායා කියන පද වලින් අදහස් කරන්නේ. අනික් අතට නීවරණයන්ගෙන් හිත විවෘත කර ගැනීම කියන තේරුම. මෙන්න මේ දෙකටම උපකාරයි. ඊළඟට මේ දසකතා වස්තුවල ආනිසංසය බුදුරජාණන් වහන්සේ වදාරනවා පද හතකින්. ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධති කියලා. ඒකාන්ත නිබ්බිදාය ඒකාන්තයෙන් මේ සසර කලකිරීම පිණිස හේතු වෙනවා. තමන්ගේ වස්තු සම්පත් නැති වුනහම බලාපොරොත්තු කඩ වුනහම යම්කිසි ඛේද ධනක සිද්ධියක් ඇති වුනහම කලකිරෙනවා. ඒ වගේ එකක් නෙමෙයි මේ කියන්නේ. එයා සම්පූර්ණ කෙලස් කන්දරාව. මේ කියන්නේ නුවණින් කලකිරීම. මොනවා ගැනද කලකිරෙන්නේ? සංසාර ගැන. සංසාර කියන්නේ මොකක්ද? කන්දානංච පටිපාටේ ධාතු ආයතනානිච්ච අබ්භෝකින්නම් වත්තමානං සංසාරවති පවච්ච මේ පංච උපාදානස්කන්ධයේ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්ම තමයි සංසාරය කියලා. එතකොට මේ කලකිරීම ඇති වෙන්නේ කුමක් ගැනද? සංසාරය ගැන පංච උපාදානස්කන්ධය තමයි සංසාරය. මේක තමයි නොසිඳී පවතින. ඒවැ தත්ත්වයේ ඇත්ත ඇතිසැටියෙන් දැනගෙන මේ කලකිරීම නුවණින් කලකිරීම සඳහා හේතු වෙනවා. විරාගාය නොවැළීම පිණිස සංසාරය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව නොවැළීම පිණිස හේතු වෙනවා. නිරෝධාය රාගාදී කෙලෙස් ප්‍රහාණය කර දැමීම සඳහා හේතුයි. උපසමාය ඒ ශේරම කෙලෙස් සංසිඳවාලීම සඳහා උපකාරී වෙනවා. අභිඥාය යමක් පිළිබඳව අතිශයින් තේරුම් ගැනීමට විශිෂ්ට ඥානයෙන් තේරුම් ගැනීමට උපකාරී වෙනවා. සම්බෝධාය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට හේතු නිබ්බානාය සංවත්තති නිර්වාණය පිණිස පවතින බුදුරජාණන් වහන්සේ මේ පද හතකින් ඒ දස කතා වස්තු වල තියෙන වටිනාකම අගය ආනිසංසය දේශනා කර වදාළා සේයති දං මොනවදේවා අප්පිච්ච කතා, සන්තුට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මෙන්න මේ 10. මේවා ඔක්කොම මේ සමාධි දර්ශනා භාවනාවලට සැපවත් වෙන යෝග්‍ය වෙන ධර්ම. අපි දැන් ඒක එකින් එක අරගෙන බලන්නට ඕන. මුල්ම එක තමයි අප්පෙච්ච කතා. ඉච්ඡා කියන්නේ තණ්හාව. ඒ ඉච්ඡා නැමැති තණ්හාව අඩු කියන තේරුමත් වෙනම නැති කියන තේරුමත් වෙනවා. දැන් රහතුන් වහන්සේලාගේ වශයෙන් ගන්නකොට අල්පේච්ඡතාවය ආශාව නැති කියන තේරම තමයි ගන්න. ප්‍රතග්ජනයන්ගේ වශයෙන් අනිකොච්චාරිය ශ්‍රාවකයන්ගේ වශයෙන් ගන්නකොට තණ්හාම අඩු කියන කතාව. එතකොට අප්පිච්ච කතා කියන්නේ තණ්හාව අඩු කර ගැනීමට ආශාව අඩු කර ගැනීමට හේතු වෙන කතා එබැන කටයුතු කිරීම කියන තේරුම. මේ අප්පච්චතා කතා කියන එක තේරුම් ගැනීමට තව තියෙනවා අත්‍රිච්ඡතා, පාපච්ඡතා, මහිච්ඡතා කියලා තුනක් හතරවෙනි එක තමයි අප්පච්චතා කියලා කියන්නේ. මේ ගැනත් හැඳින්වීමක් කරන්නට ඕන. පත්ත සකලාභේ අතිත්තස්ස පරලාභේ පත්තනා අත්‍රිච්ඡතා අටුවාවේ තෝරනවා Tamanට ලැබෙච්ච දෙයකින් සතුටු වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ නැහැ. අනුන්ගේ දේ අනුන්ට ලැබෙන දේ ප්‍රාර්ථනා කරනවා. අනේ ඒවත් මට ලැබෙනවා නම් හොඳයි කියලා මේ අදහස තමයි තියෙන්නේ. අන්න ඒකට තියෙනවා අත්‍රිච්ඡතාවය. ඒ පළවෙනි කාරණය. හතරට බෙදුවා. අසන්ත ගුණ සම්භාවනතා පටිග්ගහණේච අමත්සඤ්ඤතා පාවිච්චත මේ දෙවෙනි කොටස අසන්ත ගුණ සම්භාවනතා කියන්නේ තමන්ගේ නැති ගුණ පෙන්වන මම ධාන මාර්ගඵල ලබලා තියෙනම කියලා හිතන් තමන්ගේ නැති ගුණ පෙන්වන ඊළඟට පටිග්ගහණේච අමත්සඤ්ඤතා පිළිගැනීමෙහි පමණ දන්නේත් නැහැ. ඒකටම සම්බන්ධ වෙනවා තාය සමන්නාගතෝ පුද්ගලෝ කෝහන්නේ පදිත්තාති කියලා විස්තර කරනවා. මේවෙන් යුක්ත වෙච්ච පුද්ගලයා කුහකෙක් වෙනවා. කුහක භවයේ පිහිටා සිටිනවා. තමන්ගේ නැති ගුණ පෙන්වනවා පිළිගැනීමේ ප්‍රමාණයක් නැහැ. ඒකට පාවිච්චතා කියලා කියනවා. ඒකෙන් යුක්ත කුජලයා කුහක භවයේ පිහිටා හිටිනවා කියලා තමයි විස්තරය. ඒ පාවිච්චතා. තුන්වෙනි එක තමයි මහිච්ඡතා කියලා කියන්නේ. සන්ත ගුණ සම්භාවනතාපන්න ප්‍රතිග්‍රහණයේ චමත්තඤ්ඤතා මහිච්ඡතානා. දැන් සමානඟ තියෙන ගුණ ප්‍රචාරය කරනවා ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම පිළිගැනීමේ පමණ දන්නේ නැහැ. කොච්චර දුන්නත් මදි. ඒකට උපමාවට පෙන්නනවා අග්ගිඛන්ද සමුද්දච මහිච්ඡාපි පුද්ගලෝ සකටේන පත්‍යං දෙන්තු තයෝපේතේ අතප්පිය. දැන් ගිනි කඳට කොයිතරම් දර දැම්මත් පුංචි ගිනි ගොඩක් ගහලා ඔකට කොයිතරම් දර දැම්මත් ඉවරයක් නැහැ, තෘප්තියක් නැහැ. ඇතය කියන සංඥාවකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම සමුද්‍රයට කොච්චර ගංගා ගලා බැස්සත් සමුද්‍රයේ ප්‍රේමක්වත් ඇතය කියන හැඟීමක්වත් වෙන්නේ. ඊළඟට මේ මහිච්ඡතාවෙන් යුත් බුද්ධලයා තර වගේම තමයි. අර ගිනි කඳට දර දැම්මට තෘප්තියක් වන්නේ නැතුව වගේ මහමූදට කොයිතරම් ගංගා ගලාගෙන ගියත් පිරීමක් ඇතිවීමක් නැති වෙන්න වගේ මේ මහිච්ඡතාය කියන එකෙන් යුක්ත වූ බුද්ධලයාට සකොටේන පංචයන් පච්චයන් දෙන්න. කරත්ත වලින් ගෙනල්ලා බඩු දුන්නත් තයෝපේතේ අතප් යමේ තුන් දෙනාම තෘප්තිමත් කරන්න බෑ කියලා කියන්නේ. මේක තමයි මහිච්ඡතා කියලා කියන්නේ. මේ ගැන තේරුම් ගන්නට ඕන නිසා ඒවත් කියලා දුන්නේ අපිට අවශ්‍ය කරන එක. අප්පෙච්ච කතා. එතකොට රහතුන් වහන්සේලාගේ වශයෙන් ගන්නකොට තණ්හාව නැති කිරීම පිළිබඳව කියන්නේ තණ්හාව නැති කතා. අනික් අයගේ වශයෙන් ගන්නකොට තණ්හාව අඩු කිරීම පිළිබඳව කතා තමයි අප්පෙච්ච කතා කියලා කියන්නේ. මේක සතර ආකාරයකින් වෙන් කරලා දක්වන පච්චය අපිච්ඡතාවය දැන් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් බලනකොට චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ හතර සිව්පස මේවා පිළිබඳව ආශාව අඩුකම කියන එක අපිච්ඡතාවය ඒවා තව තව ලබා ගැනීමට, ගොඩගසා ගැනීමට එහෙම ක්‍රියා කිරීමක් නෑ. ආශාව අඩුයි ඒවා පිළිබඳව ප්‍රත්‍ය පිළිබඳව ආශාව අඩුයි. මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි ජීවෙන් උතුම්ට සම්බන්ධයි. අඳින පරිඳින දේවල්, කන බොන දේවල්, ඉන්න ගෙවල් දරවල් ආදී යාන වාහන ආදිය මේවා තියෙන්න ඕනේ මේ තණ්හාව අඩු කරන පැත්තට ක්‍රියා කරේ. ඒවා අල්පේච්ඡතාවයක් තමන්ගේ ලැබෙන හැටියට තමන්ගේ මට්ටමේ හැටියට ඒවා පරිහරණය කිරීම තමයි අල්පේච්ඡතාව. තණ්හාව අඩුකම කියන එක. ඒම ගේපින් උතුම් බව පුරුදු කරගන්නට. මොකට කියනවා පච්චය අප්පිච්ඡතා කියලා. දෙවෙනි එක තමයි දුතාංග අපිච්ඡත. දැන් ඇතම්ම අය දුතාංග රකින්නවා එයා මේ ප්‍රදර්ශනය කර කර ප්‍රචාරය කර කර කරන දේවල් නෙමෙයි. දුතාංග රකින්නේ අප්‍රසිද්ධයි. ප්‍රචාරය කරනවා නම් එතන තියෙන්නේ මේ දුතාංග රැස්කට වඩන්නේ එතන මාන්නේ තමයි දියුණුවේ. තමන් දුතාංග රකින්නවා මම දොතාංගධාරියෙක් කියලා අනික් අය දැනගනිත්වා කියා මෙහෙම සංඥාවක් ඇඳීමක් නැහැ. ඒව සංගව ගන්නවා තමන් ළඟ තියෙන ගුණ. දොතාංග රකින්නවා කාටවත් දැනගන්න ප්‍රදර්ශනය කරන්න ඒවට ඉඩ තියන්න. බොහොම අප්‍රසිද්ධව ඒ ගුණ වඩනවා. ඒකට තමයි දොතාංග අපිච්චතා කියලා. තුන්වෙනි එක තමයි පරියත්ති අප්පිච්චක. මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව හොඳට දැනුගත්කම තියෙනවා. නමුත් මම මේ මේ විදිහට දැනුගත් කෙනෙක් කියලා අනික් අය දැනගැනීමා යන මේ වැරදි කල්පනාව ඇති කරගන්නේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ හොඳට දන්නා හොඳ උගතෙක් හොඳ දැනුගත්කම් තියෙනවා නමුත් මම මේ විදිය දැනුගත් කෙනෙක්ක පඬිතෙක්ක කියලා අනුන් දැනගනිත්තා කියලා අනුන්ට ප්‍රචාරය කරන්න ප්‍රදර්ශනය කරන්නට යන්නේ. ඒ පරියාප්තිය පිළිබඳව ධර්මයේ පිළිබඳව අල්පේච්ඡතාවය තමයි අදහස් කරන්නේ. හතරවෙනි එක තමයි අධිගම අල්පේච්ඡතාවය. දැන් ධ්‍යාන මාර්ගඵල වැනි දේවල් අවබෝධ කරගෙන ඒව අනුන්ට ප්‍රචාරය කරන්නට යන්නේ නැහැ. දැන් උපසම්පදා භික්ෂුවක් නම් ප්‍රචාරය කළොත් ප්‍රදර්ශනය කළොත් Tamanට වරදක් වෙනවා. යෝපන භික්ඛු උත්තරි මනුස්ස ධම්මං අනුපසම්පන්නස්ස ආරෝචය පාචත්‍යං කියලා විනී නීතියකුත් තියෙනවා. උපසම්පදා භික්ෂුවකට බෑ Taman ධානා මාර්ගේ ඵල උපදවාගෙන තියෙනවා නම් වෙනත් උපසම්පදා බිස්සියකට හැරෙන්න වෙන කාටවත් එක කියන්නට බෑ. එතකොට වරදක් සිද්ධ වෙනවා. ඒ අතින් එහෙමයි. අනෙක් අතින් මේ ධානා මාර්ගේ ඵල ආදී උපදවා ගත්තාම කෙලෙස් අඩු වෙලා යනවා. ඕ අනුන්ට කියලා ප්‍රචාරය කරලා ප්‍රදර්ශනය කරලා ඒ තැනැත්තාට ඕනෑකමක් නැහැනේ ලාභ ප්‍රයෝජන ලබා ගන්න. තමන් අවබෝධ කරගත්තු දේවල් ධ්‍යාන මාර්ගඵල ධර්ම සංගමාගෙන වගේ නේ. අනුන් දැනගන්නවට කැමැත්තක් නැහැ. අනුන් දැනගනිත්වා කියන මේ ආශාවක් නැහැ. අන්න ඒක තමයි අධිගම අල්පේච්ඡ කාමයේ කියන්නේ. මේකට හොඳ පුංචි නිදසුන් කතාවක් තියෙනවා මේ අපේම රටේ හිටිය මහානාග කියලා තෙරුන් වහන්සේනම උන්වහන්සේ රහත් වෙලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවගෙන දවසක් උන්වහන්සේ මෑණියන්ගේ ආරාධනයට ගෙදරට ගියා මෑණියෝ තව දහවල් දාණයට කාල් වේලා තියෙන නිසා කැඳ ටිකක් පිළිගන්න. උන්වහන්සේ කැඳ ටික වළඳලා ඒ ළඟ තිබුණ ආසන ශාලාව කියලා එකක්. මේකට වඩා නිරෝධ සමාපත්තියට සමවතුන. නිරෝධ සමාපත්තියට සමවදිනකොට අදිෂ්ඨාන කරන්න ඕන තමන් කුටියක ඉන්නම නම් මේ කුටියට වාතයෙන්, ගින්නෙන්, ජලයෙන්, සොරසතුරන්ගෙන් උපද්ද්‍රවයක් නොවේවා. කොහම වුණත් උන්වහන්සේට ඒක අදිෂ්ඨාන කරන්න අමතක වෙලා වෙන්න ඇති. ටිකක් වෙලා යනකොට මේ ආසන ශාලාව ගිනිගත්තා. තා භික්ෂුන් වහන්සේලා හිටියා. උන්වහන්සේලා එහෙම් මෙහෙම් එළියට පැනගත්තා. දැන් මහා නාගහාඳුරෝ නිරෝධ සමාපත්තියට සම්බන්ධලානේ. මෙසල්ම නේ ඉන්නේ. මිනිස්සු කිව්වා මහා කම්මැලියෙක්ද කොහෙද කියලා. ඔය මිනිස්සුන්ගේ ගුණාඳුරණ එක තමයි පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගත්ත රහතුන් වහන්සේ. මිනිස්සු කියනවා මහා කම්මැලියෙක්ද කොහෙද නැගිටින්නේවත් නැහැ කියලා. කොහම වුණත් මේ ගින්න ඇවිලිලා ඇවිලිලා තෙරුන් වහන්සේ වට කළ නැවතුණා. එතනින් එහාට කොහොමවත් යන්නේ නැහැ. ඉතින් මිනිස්සු කොහම වුණත් වතුර දාන හිටන් ගින්න නිවලා තෙරණ වහන්සේ වටේ මල් අතුරලා වටේ වෙලා හිටන් වැඳගෙන ඉන්නවා. උන්වහන්සේ નિયමිත වෙලාවට නිරෝධ සමාපත්තියෙන් නැගී හිටියා. බැලුවාම වටේම මල් අතුරලා මිනිස්සු වට වෙලා වැඳගෙන ඉන්නවා. උන්වහන්සේට හරි සංවේගයක් ඇති වුණා. අනේ මගේ ගුණ දැනගත්තා නේද කියලා. තමන්ගේ ගුණ අනුන්ට ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ. අධිකම අල්පේච්ඡතාවය කියන්නේ ඒකයි. මගේ ගුණ දැනගත්ත නේද කියලා උන්වහන්සේට හරි සංවේගයක් ඇති. ඉතින් එදා දවල් ඥානියන්ගෙන් දාණය වළඳලා උන්වහන්සේ රටේවත් ඉන්නේ නැතුව වැඩිය කියලා තමයි කියන්නේ. පුවංගු දිවෙන්න කියන එකට වැඩලා තියෙනවා. එහාට වැඩලා කොහොම අප්‍රකටව අප්‍රසිද්ධව වාසය කළ බවයි සඳහන් මෙන්න මේක තමයි මේ අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ. ඒකට අප්පිච්ඡතා අප්පිච්ඡ කතා කියලා කියන්නේ මේ කියන ළඟ ප්‍රත්‍යාප්පිච්ඡතාවය, ධුතාංගාල්පිච්ඡතාවය, පරියප්ත්‍යාප්පිච්ඡතාවය, අධිගම අප්පිච්ඡතාවය කියන මේ නෑන් යුක්ත වීම ගැනයි ඒ කාරණයෙන් අදහස් කරන්නේ. ඊළඟට සන්තුට්ටි කතා. සන්තුෂ්ටිය පිළිබඳව කතා. මේවා බොහෝ සෙයින් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් තමයි බෙදලා විස්තර කරලා තියෙන්නේ. නමුත් ඒවා මේ ගේපෙන් උතුන්ට සම්බන්ධයි. දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවා දැන් චීවරය පිළිබඳව ගත්තාම යථා ලාභ සන්තෝෂය කියලා. දැන් Tamanට ලැබිච්ච දෙයකින් සතුටු මේක හොඳ එකක් වෙන්න පුළුවන්, නරක එකක් වෙන්න පුළුවන්, වටින එකක් වෙන්න පුළුවන්, ගොරෝසු එකක් වෙන්න පුළුවන්, සියුම් එකක් වෙන්න පුළුවන්. මේ කවර ආකාරයකින් හෝ ලැබෙච්ච චීවරයකින් සිවරකින් සතුටු වීම තමයි ඒ චීවරේ පිළිබඳ මේ සන්තුෂ්ඨිතාව. ඊළඟට පින්දපාතයත් එහෙමයි. දැන් චීවරේ පිළිබඳ ඒ විදිහට ලැබිච්ච දෙයකින් සතුට වෙන එකට කියනවා යථා ලාභ සන්තෝෂය කියලා. තව එකක් තියෙනවා යථා බල සන්තෝෂය කියලා. ඒ කියන්නේ යම් ස්වාමීන් වහන්සේ නමකට ගොරෝසු සීලක් ලැබෙනවා. උන්වහන්සේට මේ ගොරෝසු සිවුරු පරිහරණය කරන්න අපහසුයි. රෝගී තත්ත්වයක් නිසා හෝ ඒක අපහසුයි. එනිසා ඒක අනෙක් කෙනෙකුට දීලා මාරු කරගෙන බර අඩු සියුම් සිවුරක් අරගෙන පාවිච්චි කරනවා. අන්න ඒ වගේ කරන එකට කියනවා යථා බල සන්තෝෂය. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සතුටු වෙනවා. තුන්වෙනි එක තමයි යථා සාරුප්ප සන්තෝෂය. දැන් Tamanට ලැබෙනවා ඊටාම වටිනේවනන්නම් ඊටාම සියුම් සුකුම සිවුරු හැම ලැබුණාම කල්පනා කරනවා මේක හොඳයි අහවල් කර්මස්ථානාචාර්යවරයන් වහන්සේ මේක හොඳයි ගුරුහාමුදුරන් වහන්සේ ඔය විදිහට Tamanට ලැබිච්ච සියුම් වටිනේ එක ඒ ගුරුහාමුදුරන්ට වෙනත් කෙනෙකුට වැඩිමාන ස්වාමීන් වහන්සේ නමකට පරිත්‍යාගය කළා උන්වහන්සේගෙන් ලැබෙන කවර එකක් හරි තමන් පරිහරණය කරනවා. ඒකට කියන යතහ සානුප්ප සන්තෝෂය. දැන් ඔය විදිහට තුන තුන් ආකාරයක් කියනවා. ඒ සිවුර පිළිබඳ. පින්දපාතය ගැන තුනයි, සේනාසනය ගැන තුනයි, පිළම්පත බේදජ්‍ය පරික්කාර කියන මේක ගැන තුනයි 12 ආකාරයක් වෙනවා. මෙන්න මේවා තමයි මේ සන්තුෂ්ටි කතා කියන්නේ. මේ යථා ලාභ සන්තෝෂය කියන එක බොහොම වැදගත් එකක්. ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි. දැන් ගිහි පින්වතුන්ටත් මේක සම්බන්ධයි. Tamanට ලැබෙච්ච දෙයකින් සතුටු වෙන්න. හැම දිනාටම එක හැටියට ලැබෙන්නේ නැහැ. හැම දිනාටම එක හැටියට ධනය නැහැ. හැම දිනාටම එක හැටියට රැකී ආරක්ෂාවල් නැහැ. තමන්ගේ කර්ම ශක්තිය හැටියට තමයි ලැබෙන්නේ. ඒ නිසා තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕනේ. මේ ගිහි පින්වතුන්ටත් මේක ඉතා වැදගත්. තමන්ගේ ප්‍රමාණයට තමන්ට ලැබෙන ආකාරය සලකලා ලැබිච්ච දෙයකින් සතුටු වීම තමයි යථා ලාභ සන්තෝෂය කියන්නේ. ඒක හැම දිනාටම පොදු එකක්. මෙන්න මේක තමයි සන්තුට්ඨි කතා කියලා කියන්නේ. ඊළඟට පවිවේක කතා. මේ පවිවේකය කියමුවත් විවේකය කියමුවත් දෙකම එකයි. මේක දෙපැත්තකින් විස්තර කරන්නට පුළුවන්. දැන් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවා. අන්න ඒවා පිළිබඳව කතා තමයි පවිවේක කතා කියලා කියන්නේ. ඒක දේශනාව විස්තර වෙනවා මෙහෙම කාය විවේකෝච විවේකට්ඨ කායානං නෙක්ඛම්මාභි රසං ඒක තේරුම මේ ජන සමාජයෙන් ඈත් වෙලා පංචකාමයන්ට පිටපාලා විවේකස්ථානයකට පැමිණිලා හුදකලාව තනියම භාවනා කරමින් වාසය කර. ඉඳීම සිටීම සැතපීම සක්මන් කිරීම කියන මේ ඉරියව් හතරෙන් ඒකීව හුදකලාව වාසය කරනවා. නිකම් වාසය කිරීමක් නෙමෙයි. භාවනා කරමින් වාසය කරනවා මේ පංචකාමයන්ට පිටුපාලා ඇවිල්ලා. අන්න ඒකට කියනවා කාය විවේකය කියලා. චිත්ත විවේකෝච පරිසුද්ධ චිත්තානං පරම හෝදානප්පත්තා චිත්ත විවේකය කියන්නේ පිරිසිදු සිත් ඇති පරම පවිත්‍රතාවයට පත් වෙන කියන තේරය. මේ විවේක කියන පදයෙන් අදහස් කරන්නේ වෙන්වීම කියන එක. දැන් කාය විවේකය කියන්නේ ජන සමාජයෙන් පිරිසෙන් වෙන්වීම. චිත්ත විවේකය කියන්නේ කෙලෙසුන් වෙන්වීම. දැන් ප්‍රථම ධානය උපදාගත්තාම පංච නීවරණයන්ගෙන් වෙන්නේ. දෙවෙනි ධානයේදී විතරක ਵਿਚාරයන්ගෙන් වෙන්නේ. තුන්වෙනි එක ප්‍රීතියෙන් වෙන්නේ. හතරවෙනි එක සුඛයෙන් වෙන්නේ. ඔය විදිහට මේ කෙලසුන්ගෙන් වෙන් වෙනවා. ඒවහම සෝවාන් වුණාම සක්කාය දිට්ඨිය ආදී ඒවෙන් වෙන් වෙනවා. සකරගාමී වුණාම මේ කාමරාග ව්‍යාපාද දෙකෙන් එයා තුනී කරලා වෙන් කරා. අනාගාමී වුණාම කාමරාග ව්‍යාපාද දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා වෙන් කරා. රහත් වුණාම රූපරාම අරූපරාග මානෝද්ධාච අවිජ්ජා කියන මේ සංයෝජන පහක් ප්‍රහාණය කිරීමෙන් ඒවෙන් වෙන් වෙනවා. මෙන්න මේ විදිහට කෙලෙසුන්ගෙන් වෙන්වීම ඈත් වීම ඒවා ප්‍රහාණය කිරීම තමයි චිත්ත විවේකය කියලා කියන්නේ. ඊළඟට උපදි විවේකය. උපදි විවේකවත නිර්පදීනං පුද්ගලානං විසංඛාරගතා. මේ විසංඛාරගත කියන්නේ මෙතන අදහස් කරන්නේ නිර්වාණය කියන එක තමයි. නිර්වාණය තමයි උපදි විවේකය කියලා කියන්නේ. තමාකාරයෙන් විවේක පහක් තියෙනවා. කතමේ සම්මාදිට්ඨිය පංච විවේක. සම්‍යක් දෘෂ්ටියේ විවේක පහක් තියෙනවා මොනවද ඒවා? තදංග විවේකෝ, වික්ඛම්බන විවේකෝ, සමුච්ඡේද විවේකෝ, පටිප්පස්සද්ද විවේකෝ, නිස්සරණ විවේකෝ. ඒ කියන්නේ වෙන්වීම තමයි. එතනක් කෙලෙසුන්ගෙන් එමනන්නම් සංයෝජනයන්ගෙන් වෙන්වීම කියන තේරුම. ඒක මෙහෙම විස්තර වෙනවා. වික්කම්බන විවේකෝච නීවරණානං පඨමඥානං භාවේන. මේ ප්‍රථම ඥානාදී ධ්‍යාන සමාධි උපදවා ගන්නකොට මේ නීවරණයන්ගෙන් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රථම ධානාදී උපදාගෙන වෙන නීවරණයන්ගෙන් ඈත් වීම වෙන්වීමට කියනවා විස්කම්බන විවේකය. ඊගාවට තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේද භාගයන් භාවයති. ඒ තදංග විවේකය කියන්නේ මේ නිබ්බේද භාගයේ සමාධිය වඩනකොට නිබ්බේද භාගයේ සමාධිය කියන්නේ විදර්ශනා සමාධිය ඒකෙන් ලෝභ දේශ මෝහ කියන මේ කෙලෙස් කඳ බිඳ දමන්නට පුළුවන්. ඒ නිසා නිබ්බේද භාගයේ සමාධිය කියලා කියනවා. මේකෙන් ප්‍රහාණය වෙනව මොනවද වෙන්නේ? තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේද භාගයන් සමාධින් භාවති. වැරදි දෘෂ්ටි වලින් තේරෙගන්න ඈත්. මේ විදර්ශනා සමාධිය මාර්ග සමාධිය කියන මේවා තමයි එතනින් අදහස් කරන්නේ. නමුත් මෙතන මේ පස්සාකාරයෙන් ගන්නකොට ලෞකික වශයෙන් ඇතිවෙන විදර්ශනා වශයෙන් අර වැරදි දෘෂ්ටියෙන් වෙන්වීම තමයි සදංග විවේකය කියලා කියන්නේ. සමුච්ඡේද විවේකෝච ලෝකෝත්තරං කයගාමී මග්ගං භාවේති. ලෝකෝත්තර මාර්ගයේ වඩනකොට තමයි මේ සමුච්ඡේද විවේකය කියන එක ලැබෙන්නේ. ලෝකෝත්තර මාර්ග ඥාන උපදවා ගත්තාම සම්පූර්ණයෙන්ම සහමුලින්ම ඊය අවස්ථාවලදී කෙලෙස් ප්‍රහාණය වෙලා සෝවාන් මාර්ගයේදී කොටසක් සකෘදාගාමි මාර්ගයේදී තව කොටසක් අනාගාමි මාර්ගයේදී තව කොටසක් රහත් මාර්ගයේදී ඉතුරු ටික ඔක්කොම මේ විදිහට මේ සමුච්ඡේද විවේකයේ ලැබෙන්නේ ලෝකෝත්තර වූ මාර්ග ඥානය පහළ වෙනකොට ඒක වඩනකොට සහ මුලින්ම කෙලෙස් උදුරා දැමීම ඒ තුන්වෙනි ඊළඟට පටිච්චසද්දි විවේකෝච ඵලක් කරනවා සෝවාන් ආදී මාර්ගයේ වෙනයි ඵලේ වෙනයි ඵලයටපත් වුනහම කෙලෙස් සංසිඳී යනවා ඉතින් අන්න ඒ නිසා ඒකට කියනවා පටිච්චසද්දි විවේකේ නිස්සරණ වේකෝ නිරෝධෝ නිබ්බාණෝ. නිර්වාණයට තමයි මේ නිස්සරණ විවේකය කියලා කියන්නේ. දැන් මෙතන පස් ආකාරයකින් විස්තර වුණා කලින් තුන් ආකාරයකින් විස්තර මේ විදිහට මේ අකාය වේක, චිත්ත වේක, උපදී වේක කියන මේවා පිළිබඳවත් ඊළඟට තදංග වේක, විස්කම්බන වේක, සමුච්ඡේද වේක, පරිපස්සෙද්දි වේක, නිස්සරණ වේ කියන මේ ආකාරයෙන් මේවා පිළිබඳව කරන කතාව කටයුතු කිරීම තමයි මේ පවිවේක කතා කියලා මෙතන සඳහන් වුනේ. ඊළඟට අසංසග්ග කතා. සංසග්ග කියන්නේ බැඳෙනවා, යටි වෙනවා, ගැලෙනවා කියන එකයි. අසංසග්ග කියන්නේ ඇලෙන්නේ බැඳෙන්නේ නැති කියන තේරුම. මේ අසංසග්ග කියන එක තේරුම් ගැනීමට කලින්ම සංසග්ග කියන එක අවබෝධ කරගත්තාම හොඳට පුළුවන්කම ඇතිවෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලපන සංසග්ග, සම්භෝග සංසග්ග කියලා මේ විදිහට තියෙනවා. කාය සංසග්ග කියලා පහ. අපි ඒවා ගැන කෙටියෙන් සලකා බලමු. දැන් දර්ශන සංසර්ග ඒ කියන්නේ දැකීම නිසා දර්ශනයෙන් ඒ දර්ශනය වෙච්ච රූපය පිළිබඳව ඇලීම බැඳීම. මෙතන විශේෂයෙන් විස්තර කරන යම්කිසි භික්ෂුවක් නම් සිත ඇලෙන බැඳෙන හැඩවැඩගත් ඇති කාන්තාවක් සරණ කාන්තාවක් හෝ දකින්න. දැක්කහම මේ දර්ශනය පිළිබඳව ඇලෙනවා. දර්ශන සංසග්ගය කියන්නේ ඒකයි. සාමාන්‍ය ජනයා ගැන බැලුවත් යම්කිසි කාන්තාවක් යම්කිසි පුරුෂයෙක් පිළිබඳව දර්ශනය වෙනා දැකලා එයා පිළිබඳව ඇලෙනවා බැඳෙනවා. යම්කිසි පුරුෂයෙක් යම්කිසි කාන්තාවක් දිහා බලලා දර්ශනීය වෙලා එයා ගැන ඇලෙනවා බැඳෙනවා. මේ විදිහට ඒ දැකීමෙන් දර්ශනයෙන් ඒ පිළිබඳව ඇලෙන බැඳෙන එක තමයි දර්ශන සංසර්ගය කියලා. එහෙම නොවන එක තමයි අසංසග්ග කියලා. ඔය පළවෙනි එක. ඊළඟට සමන සංසාරක. දකින්නේ නැහැ අහන්න ලැබෙන. දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම අංගුත්තර නිකායේ ආරම්භ කළේ දේශනාව නාහං වික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තෙත්තති යතහිදම් වික්කවේ ඉති රූපං මානෙනි පුරුෂයාගේ සිත අද බඳගෙන සිටින යම්තරම් රූප තියෙනවනම් ඒ සේරගෙන්ම මේ ස්ත්‍රී රූපේ තමයි ප්‍රධාන එක අග්‍රය කරේ. ඒක අනිත් පැත්තක් දේශනා කරා. ස්ත්‍රීන්ගේ සිත ඇලෙන බැඳෙන යම්තරම් රූප තියෙනවනම් පුරුෂ රූපයේ තරම් එකක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මේ භවයේ තියෙන ගතියට වෙන්නට ඕන මේක තමයි පළවෙනි මේක. එතකොට මෙතන ශ්‍රවණ කියන්නේ දැන් පුරුෂයෙක් නම් යම්කිසි කාන්තාවක් පිළිබඳව කාන්තාවක් නම් යම්කිසි පුරුෂයෙක් පිළිබඳව එයා බොහොම හොඳයි ලස්සනයි කියලා ඔහොම අහන්න ලැබෙනවා. නිබ්බිදාය දර්ශනයට බැඳෙනවා. ඒක තමයි ශ්‍රමණය. ආන්න ලැබිච්ච එක පිළිබඳව ඇලෙනවා බැඳෙනවා. ඒකට සමන සංසග්ග කියන්නේ ඒක. මේකට හොඳ කතා පොතක් තියෙනවා අනිත්‍යකන්ද කියලා කුමාරයෙක් මේ කුමාරයා බඹලව ඉඳලා ඇහිලා තමයි මිනිස් ලෝකේ රජගෙදර ඉපදිලා කියලා. ගැහණියකට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැහැ අඬනවා. ඉතින් මේ දරුවන්ට පුංචි කාලේ කිරිපොවන්නේ ඔක්කොම කටයුතු කරන්නේ පිරිමි ඇඳුම් අතට. ඉතින් කොහොම හරි එහෙම ලොකු මහත් වුණා තරුණ බවට පත් වුණා. කාන්තාවන් පෙන්වන්න බෑ. මොකද මේ බඹලවේ ඉඳලා ඇවිල්ලා ඉපදිලා. දැන් තරුණ කුමාරයෙක් බවට පත් වුණාම රජ්ජුරුව කිව්වා දැන් ඉතින් රජකම පවර දෙන්න අභිෂේක කරන්න රාජකුමාරයක් කුමාරියක් සරණ පාව ගන්නවා. මේ කුමාරයාට කියනවා කියනවා කුමාරයා කැමති නැහැ. අර කුස කුමාරයාට වාගේ මේක මහා කරදරයක් නේ. පස්සේ මේ අනිත්‍යකන්ද කුමාරයා හොඳ ලස්සන කාන්තාවක් රත්තරන්ෙන් හදලා. ඇමතිවරුන්ට මාලා දුන්න මෙන්න මේ විදිය කාන්තාවක් ලැබුණොත් මම සරණ කරගන්නවා. මේ අයති මේ රන්ටුවත් අරගෙන රටේ දඹදිව හැමතැනම ආයතන කොට ලැබුණනේ මේ විදිය කෙනෙක්. රන්ටුව වාගේ ලස්සන කෙනෙක් ලැබුණා. රජුරවන්ට පණිවිඩයක් යවම මොකද කරන්නේ කියලා. දෙමින් රජගෙදරට ක්‍රමයෙන් අරන් එන්න කියලා අනකලා. දැන් කුමාරයාට කිව්වා මේ කලින් කියාපු ඇටියේ රන්ටුව වගේ කුමාරියක් ලැබුණා කියලා. අන්න කුමාරයාගේ හිත වෙනස් වුණා. දැන් මේකට හිත ඇලුන බැලු. ඒ ලස්සන කුමාරයට හිත ඇලුන බැලු. දැන් ඔහොම ටිකෙන් ටික ටිකෙන් ටික මේ රජගෙදරට රජ මේ මාලිගාවට එන්න කිට්ටු කරනවා. මේ ඇමතිවරු ටික උයනට ඇවිල්ලා රජුරවන්ට පණිවිඩයක් ඇහුවා මොකද දැන් කරන්නේ කියලා. උයනේ නවත්තන්න කිව්වා හෙට උදේ පෙරහැරටින් උත්සවාකාරයෙන් රජගෙදරට කැඳවගෙන. දැන් අනිත්‍යකන්ද කුමාරයාටත් මහා කලබලය. දැන් අර ගැලින් කාන්තාවන් පෙන්වන්න බැරි හිටපු එක්කෙනා මේ ශ්‍රවණයෙන් හරියට කලබල වෙලා බොහොම කැමැත්තයි බොහොම ආසයි. ඉතින් රාත්‍රියේ නැවතුණා පහෝදවදී දැන් උස්සවාකාරයෙන් ගැදවගෙන ඇහිල්ලා සරණ බන්ධනය කරනවා. මේ කුමාරිකාව අර මග වෙහෙත මහන්සියට රාත්‍රියේ මරණයටපත් වෙනවා. ඉතින් කුමාරයාටත් මේක දැනගන්න ලැබුණා. රජුරේම කුමාරයාට කිව්වා අපි කලබල වෙන්න ඕනේ නැහැ. වගේ තව කුමාරිකාව ඕන තරම් ඇති. අපි වගේ කුමාරිකාවක් හොයලා දෙන්නම් කියලා. දැන් මේ කුමාරයා රාජකුමාරයා මේක මහා පින්වන්ත කෙනෙක්. මේක අරමුණු කරගෙනම භාවනා කරන රජ ඇඳුම් පිටින් මේ පසේ බුද්ධත්වයේ ලබා ගන්නවා. දැන් පසේ බුද්ධත්වයේ ලැබිලා ඇමතිවරු ඇහෙලා කියනවා ස්වාමීනි කලබල වෙන්න එපා අපි ඔයගේ තව කොමාර්ගාවක් හොයාගෙන එන්නම් මට වැඩක් නෑ මම දැන් පසේ බුද්ධත්වයට පත් වෙලා කියලා කිව්වා ස්වාමීනි කොහොමද පසේ බුදුවරු කොහොමද එහෙනම් හිස මුඩු කළා පාත්‍ර සිවුරු දරාගෙන එහෙම නෑ ඉන්නේ ඉතින් මේ රාජකුමාරයා දැන් පසේ බුදු වෙලානේ හිත පිළිබඳ විතරා සේරම රාජ්‍ය අඳුන් අයින් වෙලා හිටන් මේ සිවුරු පොරවල පාත්‍ර අරගෙන හිත මුඩි වෙලා මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඇටියෙද පෙනී හිටියා. අර දර්ශනීය නිසා මේ මේ කටයුත්ත සිද්ධ වුණා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහන් වයන් දුක්ඛ මිදම් පහෝති කියලා දැන් අර කුමාරයාට මහ දුකක් මිනිස්සු ඇති වුණා මේ කුමාරිකාව මැරුණා කියනකොට. සංසග්ග ජාතස්ස භවන්ති ස්නේහ මේ එකට බැඳීම නිසා ස්නේහය ඇති වෙනවා. ස්නේහන්ම යං දුක්ඛ මිදම් පහෝති. ඒ ස්නේහය නිසා තමයි මේ තේරෙම දුක වෙන දෙන්නේ කියලා ඔය අදහස ඇති කරගෙන ඔහම භාවනා මානසිකාරය පවත්තලා තමයි ඒ අනිත්‍යකන්ද කුමාරයා පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේ ශ්‍රවණයේ පිළිබඳව ඇහිලා හිතන් ඇලීම බැඳීම ගැනයි මේක නිදර්ශන වශයෙන් පෙන්වන්නේ. සමන සංසග්ග කියන්නේ ඒක. එහෙම නොවන එක තමයි අසංසග්ග කියන්නේ. ඊළඟට සමුල්ලපන සංසග්ග. සමුල්ලපන කියලා කියන්නේ ඕනෝන් කතාවක් කිරීමෙන් ඇතිවන ඇලීම බැඳීම. දැන් එදත් අදත් එහෙම තියෙනවා සාමාන්‍ය ගිහි පෙම්වතුන් තරුණ තරුණියන් එහෙම වෙනවා ඕනෝන් කතා බස් කරලා එහෙම ඇලීම බැඳීම ඇති වෙනවා විවාහක මේ අයත් එහෙම වෙනවා කාන්තාවන් පුරුෂයෝ ඔය විදිහට වෙනවා කතා බස් කිරීමෙන් ඕනෝන් ඇලීම බැඳීම ඇති වෙනවා අන්න එහෙම ඇති වෙන එකට තමයි මේ සමුල්ලපන සංසග්ග කියන්නේ. අටාබස් කිරීමෙන් ඇති වෙන ඇලීම බැඳීම. මේක සමුල්ලපන සංසග්ග කියලා. එහෙම නැති එක තමයි අසංසග්ග කියන්නේ. ඊළඟට සම්භෝග සංසග්ග කියලා. හතරවෙනි එක. ඔවුනුන්ගේ මේ යම් යම් දේවල් රඳුම් පැනඳුම් ආදී පරිහරණය කරන ත්‍යාගී භෝග දෙනවා සිහි වටන දෙනවා ඔය ඔරලෝසු වැනි දේවල් ලේන්සු වැනි දේවල් පිරිමි කාන්තාව මේ හුවමාරු කරගන්න. අනේ ඒකෙන් ඒක තමයි මේ සම්භෝග සංසග්ගය. ඒව නිසා මේ ඇලීම බැඳීම ඇතිද? ඒකට කියනවා සම්භෝග සංසග්ගය කියලා. ඊළඟට කාය සංසග්ගය. කයෙන් කය ස්පර්ශ වීමෙන් ඇතිවෙන ඇලීම බැඳීම. ඒකට කියනවා කාය සංසම්මුතිය. ඉතින් මේ හැම එකක් පිළිබඳව නිදසුන් කතා දක්වමින් කරුණ කියා දෙන්නට පුළුවන්. එහෙම දීර්ඝ වශයෙන් කියා දෙන්නට කාලය ගන්න පුළුවන් කමක් නැහැ. මේ දර්ශන සංසග්ගේ, ශ්‍රවණ සංසග්ගේ, සමුල්ලපන සංසග්ගේ, සම්භෝග සංසග්ගේ, කාය සංසග්ග කියලා පහක් තියෙනවා. මෙන්න මේ සංසර්ගයට ඇලීමට බැඳීමට නොයන කතා තමයි අසංසග්ග කතා කියන්නේ. ඒ දර්ශනය පිළිබඳව ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. ශ්‍රවණය පිළිබඳව ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. කතාබස් කරන ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. ඕනුන්ගේ යම් යම් දේවල් හුවමාරු කිරීමෙන් ඒවට යන්නේ නැහැ. ආසංසර්ගයේ පිණිස මේ එහෙකටවත් යන්නේ නැහැ. අන්න එහෙම නොයන එක තමයි මේ අසංසග්ග කතා කියලා මෙතන සඳහන් වෙන්නේ. එතකොට දැන් කාරණා හතරක් මෙතෙක් කියා දෙන්නට යෙදුණා. ඊළඟට පස්වෙනි එක තමයි විරිය ආරම්භ කතා කියන්නේ. විරිය ආරම්භ කිරීම පිළිබඳව කතා. දැන් මේක දෙආකාරයක් තියෙනවා එකක් තමයි මෙතන අදහස් කරනවා සතර සම්‍යක් ප්‍රධාන කියන එක. නූපන්න කුසල් නූපදීමට ගන්න වීරිය, උපන්න කුසල් නැති කිරීමට ගන්න වීරිය, නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න වීරිය, උපන් කුසල් උපන් කුසල් ආරක්ෂා කර ගැනීමට ගන්න වීරිය මේ හතරට කියනවා හතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. මෙන්න මේව ගැන කතාත් මෙහෙකින් අදහස් කරන විරියාරම්භ කතා කියනකොට ඒ වගේම යම් කෙනෙක් හොඳටම විරියාරම්භ කිරීම තමයි වාඩි වෙලා ඉන්නකොට යම් ක්ලේශයක් ඇති වුණා නම් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී මේක නැති කරගන්න. ආය නැගිටීමට හෝ සක්මනට හෝ යන්න දෙන්නේ නැහැ. සක්මන් කරනකොට යම් කිසි කෙලෙසයක් ඇති වුණා නම් ඒකෙදි මේක ප්‍රහාණය කරගන්න ඈත් කරගන්න. හිතගෙන ඉන්නකොට යම් කිසි කෙලෙසයක් ඇති වුණා නම් එතෙන්දි මේක නැති කරගන්න. සැතපීලා ඉන්නකොට ඇති වුණා නම් යම් කිසි කෙලෙසයක් එහෙම මේක නැති කරගන්න. මේ විදිහට මේ සතර ඉරියව්වේදී ඇතිවෙන කෙලෙස් ධනමයන් රාග ආදී කෙලෙස් ඒ ඒ ඉරියව්වේදීම නැති කර ගැනීම. ඒකත් මේ බිරියාරම්භ කතා කියන එකට ඇතුළත් වෙනවා. අනික අර කියාපු හැටියට මේ සතර සම්මයක් ප්‍රධාන පිළිබඳව කතා කියනවා. මේක තමයි මේ විරිය ආරම්භ කතා කියලා කියන්නේ පස්වෙනි එක. ඊළඟට සීල කතා. ලෞකික ලෝකෝත්තර වූ සීලය පිළිබඳව කතා. මෙහිදී සීලය පිළිබඳව විස්තර කළ යුතුව තිබෙනවා. ඔය නිතර කියවෙන කරුණු නිසා, සරල කරුණු නිසා ඒ ගැන විස්තර කරන්නට යන්නේ නැහැ. ශීල කතා කියලා කියන්නේ මේ ලෞකික ලෝකෝත්තර ශීලයේ පිළිබඳව කතා. ඊළඟට සමාධි කතා. ලෞකික සමාධි ලෝකෝත්තර සම උපචාර අරපණා මාර්ග සමාධි ඵල සමාධි මේ විදිහට ලෞකික ලෝකෝත්තර සමාධිය පිළිබඳව කතා. සමාධි කතා කියලා කියනවා. ඊළඟට පඤ්ඤා කතා. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව පිළිබඳව කතා. සුත්තමේ ඥානය ආදි දේවල් විදර්ශනා ඥානය විදර්ශනා ප්‍රඥාව මාර්ග ප්‍රඥාව ආදී මේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥා පිළිබඳව කතා තමයි පඤ්ඤා කතා කියලා අදහස් කරන්නේ. ඊළඟට විමුක්ති කතා. විමුක්ති කතා අරිය ඵල විමුක්ති නිබ්බානංච කියලා අර්ථ විවරණය කරලා තියෙනවා. නිවනත් මාර්ග ඵලත් කියන මේ දෙක තමයි විමුක්ති කියලා කියන්නේ. මාර්ග ඵල ඊළඟට නිර්වාණ. මාර්ගය එකක්, ඵලය එකක්, නිර්වාණය වෙන එක. එතකොට මාර්ගය ඵලය නිර්වාණය කියන මෙන්න මේවා පිළිබඳව කතා තමයි විමුක්ති කතා කියලා කියන්නේ. ඒවා උපදවා ගැනීමට කරන කතා. මේ නවවෙනි දහවෙනි එක තමයි විමුක්ති ඥාන දර්ශන කතා. විමුක්ති ඥාන දර්ශන කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා කොටසක් තියෙනවා. දැන් සෝවාන් වුණාම නිවන මේ මාර්ගයේ ඵලයේ නිවන කියන මේ තුනක් නැවත සලකා බලන්න. ඊළඟට ගෙවා දැමූ කෙලෙස්, ගෙවන්න තියෙන කෙලෙස් ඒව හොඳට නුවණින් සලකා බලන්න. සෝවාන් මාර්ග ඥානය උපදවා ගත්තාම ඊට පස්සේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ඇති කරගන්න. සකෘදාගාම ඥාන මාර්ග ඵලයේ උපදවා ගත්තා මෙතනත් පහක් ඇති වෙනවා. අනාගාමි මාර්ග ඵලය පුදාගත්තාම එතනත් පහක් ඇති වෙනවා 15ක් වෙනවා රහත් මාර්ග ඵලය උපදවා ගත්තාම මේ මාර්ගයත් ඵලයත් නිවනත් ප්‍රත්‍යවේක්ෂා කරනවා ගෙවාපු කෙලෙනත් කෙලෙසුත් ප්‍රත්‍යවේක්ෂා කරනවා එතන හතරයි කෙලෙස් ඉතිරි වෙනා නැති නිසා එතන ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරයි ලැබෙනවා එතකොට 19ක් වෙනවා මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන මෙන්න මේවා තමයි විමුක්ති ඥාන දර්ශන කතා කියලා කියන්නේ. එතකොට දැන් මේ දස කතාවත් පිළිබඳව සරල විස්තරයක් කෙරුණා. ඒව රූපාය කතහාය නිකාමලාභේ අකිච්ඡලාභේ අකසරලාභේ කියලා මෙතන විස්තර වෙනවා. දැන් මෙතෙක් විස්තර කරන ලද මේ දස කතා වස්තුන් පිළිබඳව නිකාමලාභේ අපිච්ඡලාභේ අකසිරලා මේක සරල තේරුම බොහොම ලේසියෙන් පාසයෙන් මෙන්න මේවා ලබන කෙනෙක් වෙනවා කිසි අපහසුාවක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ලේසියෙන් පාසයෙන් තමන් කැමති ආකාරයකට මේ දසකතා වස්තු ලබා ගන්න කෙනෙක් වෙනවා කියන එක තමයි නිකාමලාභේ අපිච්ඡලාභේ අකසිරලාභේ කියලා මේ දේශනා කළේ අපරිපස්කාය නේගිය චේතෝ විමුක්තිය අයං තතියෝ ධම්මෝ පරිපාකාය සම්මත්තති නේගිය නොමේරෝ චේතෝ විමුක්තිය මෝරවා ගැනීම සඳහා මේ තුන්වෙනි කාරණය ඒක මෝරවා ගැනීමට සඳහා පවතිනවා කියලා චේතෝ විමුක්ති කියලා කියන්නේ සිත කෙලසුන්ගෙන් මුදා ගැනීම. මේක අහවල් එක කියලා නැහැ. දැන් එක තැනක කාරණා 15කුත් විස්තර කරලා තියෙනවා. මේ අශ්‍රද්ධාවන්තයන්ගෙන් අයින් වීම, ශ්‍රද්ධාවන්තයන් ආශ්‍රය කිරීම, ප්‍රසාජනක ධර්ම දේශනා මෙනෙහි කිරීම. ඊළඟට කුසීතයන්ගෙන් වෙන්වීම වීරියවන්තයන් ආශ්‍රය කිරීම ඔය සම්‍යක් ප්‍රධාන ආදී ඒවා මෙනෙහි කිරීම. සිහිය නැති පුජ්‍යලයන්ගෙන් වෙන්වීම හොඳස්ත සිහිය තියන අයගේ ආශ්‍රය කිරීම සතර සතිපට්ඨානය ගැන මෙනෙහි කිරීම. ඊළඟට සමාධිය නැති පුජ්‍යලයන්ගෙන් වෙන්වීම සමාධිය තියෙන පුජ්‍යලයන් ආශ්‍රය කිරීම ධානාභිඥා මෙනෙහි කිරීම. ඒකට ප්‍රඥාව නැති පුජ්‍යලයන්ගෙන් වෙන්වීම ප්‍රඥාවන්ත පුජ්‍යලයන් ආශ්‍රය කිරීම ගැඹුරු ධර්ම මෙනෙහි කිරීම මෙන්න මෙතන කාරණා 15ක් තියෙනවා මේ කාරණා 15ත් මේ සිත කෙලසුන්ගෙන් මිදීමට හේතු වන කාරණා හැටියට තමයි දේශනාවේ සඳහන් වෙන්නේ දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව නිසා වෙනම කාරණා පහක් දේශනා කළා. අල්ලා නිමිත්‍රාශ්‍රය, සීල සම්පත්තිය, දසකතා වස්තු ඊළඟට මේ වීරිය ආරම්භය ප්‍රඥාව කියලා මෙතන කාරණා පහ. දැන් අපි මෙතන සාකච්ඡා කළේ දසකතා වස්තු පිළිබඳව. ඉතින් මෙන්න මේ දසකතා වස්තු යම් කෙනෙක් ප්‍රගුණ කර ගන්නවා නම් ඒව හොඳට ලබා ගන්නවා නම් පහසුවෙන් ලබා ගන්නවා නම් ඒ තැනත්තාට නොමේරු චේතෝ විමුක්තිය මෝරනවා. කියන්නේ හිත කෙලසුන්ගෙන් මුදා ගැනීමට මේක මහෝපකාරී වෙනවා කියන එකයි තේරෙන්නේ. මේ තුන්වෙනි ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ දසකතාවත් අතුරෙන් අග්‍ර තනතුරු ලැබී පුණ්‍ය මන්තාන පුත්ත තෙරුන් වහන්සේ තවත් ඉතින් තෙරුන් වහන්සේලා මෙයා පරිහරණය කරලා තියෙනවා. ඉතින් දැන් මේට වැඩිය කරුණ විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දසකතාවස්ත පිළිබඳවයි ධර්මදේශනා. මේ ශ්‍රාවකයන්ට යම් කිසි ප්‍රමාණයකින් මේ පිළිබඳව තේරුමක් ඇති වෙන්නට ඇත. ඒ නිසා මේවා උපදවා ගන්නට ඕනේ. හිත කෙලෙසින්ගෙන් මුදවා ගැනීමට මෙයා පුළුවන් තරම් Taman ළඟා කර ගන්නට ඕනේ. එහෙම කටයුතු කළා මේන් ප්‍රයෝජන ගැනීමට වීර්යය වඩන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයේ හේතුවෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියන ප්‍රතිම ප්‍රමාණය.